අවසන් කළ මහා සිහනාද සූත්‍රය මා හිතුවා මේ పూర్වයේ අපි වෙන තැනකදී කියන ලද සූත්‍රයක් තිබෙනවා මහා ගෝවින්ද සූත්‍රය. එන්නේ දීඝනිකායෙහි මහා වග්ග පාළි කියන දෙවෙනි පොතේ මහා ගෝවින්ද සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව කියවෙන සූත්‍රයක්. නිසා මම හිතුවා ඔය සුදුසුයි කියලා ඊළඟට කියන්නේ. ඒ සූත්‍ර නිදාණය මෙසේ යන්නේ ඒවං මේසිතං. ඒකං සමයං භගවා රාජගරේ විහරති ගිජ්ජකූටේ සබ්බතේ ඒ විජිකුළු පවයේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන සමයකදී දේශනා කොට වදාරන ලද සූත්‍රය වශයෙන් මේ එන්නේ අතකෝ පංචසිකෝ ගන්ධබ්බ පුත්තෝ අභික්කන්තාය රත්‍ය අභික්කන්ත වන්නු කේවල කප්පං විජ්ජපූතං පබ්බතං ඕභාසුත්වා යේන භගවා තේනුපසංකම් එකල්හි පංචසික නම් වූ ගාමධර්ව දිව්‍ය පුත්‍රයා. මේ පිටුන් දන්නව ඇති පංචසිකයයි කියන්නේ දෙව්ලොව සිටින ඒ ගාමධර්ව දිව්‍ය පුත්‍රයා. ඒ පංචසිකය කියලා කියන්නේ ඔහු මේ හිසකේ මුදුන් කරලා බැඳලා තිබෙනවා පහ. මේ කුඩා ළමයෙකුගේ ලීලාවෙන්. ඒ නිසායි ඔහුට පංචසිකය කියලා කියනවා. පංචසික නම් වූ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා රාත්‍රියේ ධර්මවල මේ පින්වතුන් බුදුරජාණන් වහන්සේ බහැ දැකීමට වහන්සේ වෙත එළඹ යමක් අසා ගැනීමට දෙවිවරු පැමිණෙන්නේ මධ්‍යම රාත්‍රියේ. ඒකයි මේ අභික්කන්තාය රත්තියා කියන්නේ. රාත්‍රිය ගත වෙලා බුදු. අභික්කන්ත වන්නෝ කේවල කප්පං දිජ්ජ කූටං පබ්බතං ඕභාසෝ දෙවිවරු යම් තැනකට පැමිණෙන විට විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දක්නට ඒ බව අන්‍යයන්ට දැනගන්නට ලැබෙන්නේ ඒ ඔවුන්ගෙන් නිකුත්වන ආලෝකයෙන්. ඉතින් ඒ විජ්ජකූට පර්වතයේම ආලෝකමත් වුණා මේ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ දෙතට පැමිණෙන විට ඒකයි අභික්කන්ත වන්නෝ කේවල කප්පං විජ්ජකූතං පබ්බතං ඕභාසක. එහින් පිටින්ම විජ්ජකූට පර්වතයේ බබළුවලා ආලෝක කරලා. යේන භගවා තේන උපසංඛම් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹියේය. උපසංඛම් බුදුරජාණන් වහන්සේ වෙත එළඹ භගවන්තං අභිවාදිත්වා බුදුරජාණන් වහන්සේට වැඳලා ඒක මන්තං අට්ඨාස එකත්සක සිටගත්තා. දැන් දෙවිවරු පිළිබඳව එන කරුණක් තමයි බුදුරජාණන් වහන්සේ දක්නට පැමිණි අවස්ථාවවලදී ඔවුහු බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා එකත් පසෙක සිට ගන්න. ඒ බුදුරජාණන් වහන්සේට ගෞරව කිරීම වශයෙන්මයි එසේ කරන්නේ. දෙවියෙකුට එහෙම ඉඳගැන්මේ අභිලාෂයක් කැමැත්තක් ඇති වුණු කලෙහි ඔහුට ආසනයක් ඇති වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී ආසනයක ඉඳගන්න නුසුදුසු ඉඳවීම හිටගෙනමයි කතා කරන්නේ. අත්‍යාපි ඒකමන්තං හිතෝකෝ පංචසිකෝ ගන්ධබ්බ පුත්තු භගවන්තං ඊතද වෝච්ච. එසේ එකත් පසුක සිටගත් ඒ ගාම්ධර්ව පුත් ජීව පුත්‍රයා පංචසික නම් ගාම්ධර්ව ජීව පුත්‍රයා භාග්‍යතුන් වහන්සේට මෙසේ ප්‍රකාශ කළා. යම්කෝ මේ භන්තේ දේවානං සාවතිංසානං සම්මුඛාසුතං සම්මුඛා පටිග්ගහිතං ආරෝචේමිතං භගව භාග්‍යතුන් වහන්සේ මම යමක් ඒ සෞතිසා වැසි දෙවිවරුන් වෙතින් අසාපි දේන අසා පිළිගත්තේන එබන්දා භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරන්නේ කරමි. යනි දෙවිවරුන්ගෙන් අහලා දැනගත්ත දෙයක් මේ පංචසික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කිරීමට තම තමන්ගේ කැමැත්තයි මේ දැක්රුවේ බුදුරජාණන් වහන්සේ ඔහුට ඒ සඳහා ඉඩ දුන්නා ආරෝචේහි මේ ස්වං පංචසික පංචසිකයේ ඔබ එය මට කියන්නේ භගවා අවෝචේ ඒ දේව ස්වභාව පිළිබඳ විස්තරයක් එතෙන්දී ඔහු ප්‍රකාශ කරනවා පුරිමානි බන්තේ දිවසාමි පුරිමතරානි තදහුක්කෝ සුතේ කන්න රසේ පවාරණාය පුන්නාය පුන්නමාය රත්ත්‍යා කේවල කප්පාච දේවා තාවතිංසා සුදම්මායන් සභාය සම්මිතින්නා අන්ති සම්පත ස්වාමී පෙර එක් දිනක එක් පෙර දවසක උපෝසත දිනෙකි. පන්න රස උපෝසත දිනෙකි. ඒ කියන්නේ පසළොස්වක් බොහෝ දිනයක පවාරණාය. ඒ පවාරණාය කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලා වස් වස් වසලා පවාරණය කරන ඒ පසළොස්වක් බොහෝ දිනෙහි. දැන් මේ වෙනතුන් දන්නවා පසුගිය පසළොස්වක් බොහෝ දිනෙහි භික්ෂුන් වහන්සේලා ඒ මේ වස් පවාරණය කළා. ඒ ඒ වස් පවාරණයට කියන්නේ මහා පවාරණය. ඒ අන්න එබන් එබන්දු දිනයක එබන්දු දිනයක දෙව්ලොව සිදු වූ ප්‍රවෘත්තියක් ඒ පංචසික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්නේ. පවාරණාය පුණ්ණාය පුන්නමාය රත්ත්‍යා කේවල කප්පාච දේවා භාවතිංසා සුධම්මායන් සභාය සම්මිසින්නා කුන්ති සම්මිතක. ඒ තව්තිසාවෙහි දෙවිවරු සියලු දෙනම සුධම්මානම් ඒ සභාවේ දෙවියන්ගේ ධම් සභාව සුධම්මා කියන නමින් ඔවුන්ගේ රැස්වීම ශාලාව සුධම්මා කියන එකයි. ඒහි නම ඒ සභාවේ සම්සින්නාහොන්ති සම්පතිත. ඔවුන් රැස් වෙලා ඉඳගෙන මහපීඨ දිබ්බ පරිසා සමන්තතෝ නිසින්නා කුන්ති. මහත් වූ දිව්‍ය පිරිසක් හත්පසින්ම හිඳගෙන සිටියා. චත්තාරෝච මහරජාණු චතුද්දිසා නිසින්නා කුන්ති. සතර මහා වරම් දරුවෝ ඒ කියන්නේ රජවරු ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යනුවෙන් දැක්වෙන ඔවුන් සතර දෙනා සතර දිසාවෙහි ඉඳගෙන සිටියා. පුරත්තිමාය දිසාය භතරට්ඨෝ මහරජා පච්චිමාභිමුඛෝ නිසින්නෝ හෝති දේවේ පුරක්ඛත් පුරත්තිමාය දිසාය කියන්නේ නැගෙනහිර පැත්තේ ධෘතරාෂ්ට්‍ර ඒ මහරජ පච්චිභාවිභුකෝ නිසින්නෝ පැසළු දෙසට මුහුණලා ඒ කියන්නේ නැගෙනහිර පැත්තේ ඉඳගෙන සිටියේ පැසළු දෙසට මුහුණලා අච්චමාපි මුකෝ මුසින්නෝ හෝති ඉඳගෙන සිටියා දේවේ පුරක්කා. තමාගේ දිව්‍ය පිරිසට පෙරට. ඒකට තමගේ දිව්‍ය පිරිස ඉන්නේ පිටිපස්ස. දේවේ පුරක්කා. ඒ වගේම <clears throat> දක්ෂිනාය දිසාය විරූහකෝ මහරජා උත්තරාභිමුඛෝ මුසින්නෝ දකුණු දෙසෙහි විරූඪක මහරජා උතුරු දෙසට ගුහුමලා ඉඳගෙන සිටියා දෙවියන්ට පෙරටුව. ඔහුගේ පිරිසට. පච්චිමාය දිසාය විරූපක්ඛෝ මහරජා පුරත්තාභිමුඛෝ නිසින්නෝ හෝති දේවේ පුරක්. ඒ පැතුළු දෙසින් සිටියේ විරූපක්ඛ කියන මහරජ ඒ නැගෙනහිර දෙසට මුහුණලා දෙවියන්ට පෙරටුව. උත්තරාය දිසාය විස්සවනෝ මහරජා දක්ෂිනාභිමුඛෝ නිසින්නෝ හෝති දේවේ පුරස්කර. උතුරු දෙසින් සිටියේ වෛශ්‍රවණ මහරජ දකුණු දෙසට අභිමුඛව ඉඳගෙන සිටියා දෙවියන්ට පෙරටු. යදා භන්තේ කේබල කප්පාච දේවා තාවසින්සා සුධම්මායන් සභායන් සම්නිසින්නා හොಂತಿ සම්නිපතිතා මහපීඨ දිබ්බ පරිසා සමන්තතෝ නිසින්නා හොಂತಿ චත්තාරෝච මහරජාණන් චතුද්දිසා නිසින්නා හොಂತಿ ඉදන් මේ සංකෝටි ආසමස්මින් අත පච්චා අම්මහකන් ආසනං තුති. ඉතින් මේ දෙවිවරු ඒ විදිහට සතර දිසාව එහි වාඩි වී සිටියා. ඔවුන්ගේ දිව්‍ය පිරිස් ඒ ඔවුන්ගේ පසුපසින් සිටියා. ඒ වගේම අනිත් දෙවිවරු ඒ රැස්වීම ශාලාවේ ඒ ඒ තැන්වල ඉඳගෙන සිටියා. ඒ හැම දිනාටම පස්සේ ඒ හැම දෙනාගේම පිටුපසින් වාඩි වී සිටියේ තමයි. තමන්ගේ ආසනයේ තිබුණේ ඒ හැම දිනාටම පිටුපසින්. ඒකයි මේ කියන්නේ චත්තාරෝච මහරජාණන් චතුද්දිසානි සින්නාහුන්ති ඉදං මේසං හෝති ආසනස්මි අත පච්චා අම්මහතං ආසනං ඕනගෙන් පස් පිටුපස තමන්ගේ ආසනයේ තියෙන. මේ දිනතුන්ට ඒක සිතින් ඈ හිතා ගන්නට පුළුවන් කොහොමද කියලා. යේතේ භන්තේ දේවා භගවති භක්මචරියං චරිත්වා අදුනූක පන්න භාවතිංස කායං තේ අඤ්ඤේ දේවිය අතිරෝචಂತಿ වන්නේ මෙචේව යසසාච අනේක මේ ශාසනය පිළිබඳව දැක්කෙන උදාර වූ කාරණා ඒ පංචසික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි යම් ඒ දෙවිවරු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි බඹසර බඹසර එහි හැසිර භ්‍රමචර්යයන් චරිත්ව බඹසරෙහි හැසිර ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි බඹසරෙහි හැසිර කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් භික්ෂුන් හැටියට මහාන වෙලා සීල් රැකලා අදුනෝපපන්න දෙව්ලොව මේ අලුතින් ඒ කියන්නේ දෙව්ලොව ආධුනිකයෙක් හැටියට ඒ කියන්නේ ළඟදී උපන්නෝද ඉදු අදුනෝපපන්න තාවතින් සතායන් තේ ඒ දෙව්ලොව තවුසා දෙව්ලොව උපන්න මෙයින් චුතව මෙහි මේ බුද්ධ ශාසනයෙහි බඹසර රැස මෙතනින් චුතව තෞතිසා දෙව්ලොව ඉපදුණු ඒ දෙවිවරු තේ අඤ්ඤේ දේවේ අතිරෝචං වන්නේන චේව යසසාච ඔව්හු අන්‍ය දෙවිවරුන්ට වඩා අතිරෝචං වඩා බබලනවා මොනවයින්ද වන්නේන චේව යසසාච ඔවුන්ගේ රූපලාවන්‍යයෙන් හා යසස යසසින් කියන්නේ කීර්තියෙන් බලයෙන් මේකයි දෙන්න දක්වා සම්පත් යොවි අන්‍ය දෙවිවරුන්ට වඩා ඉහළ තත්වයකයි ඔවුන් වැළඳෙන්නේ තේන සුදම් භන්තේ දේවා තාවතිංසා අත්තමනාසං ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒ තෞත්සාවැත්තේ දෙවිවරු අත්තමනාහුන් ඔවුන් බොහොම ප්‍රීතියටපත් වෙනවා ප්‍රමුදිතා ප්‍රමෝදයටපත් වෙනවා ප්‍රීති සෝමනස්ස ජාත ප්‍රීතියෙන් හා සොම්නසින් හටගත් ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්තව මෙසේ කියනවා කොහොමද කියන්නේ දිබ්බාවත බොහෝ කායා පරිපූර්ණති දිබ්බාවත බොහෝ ඒකාන්තයෙන්ම පින්වතනි මේ දිව්‍ය කය කියන්නේ දෙවිවරු දෙවිවරුන්ගේ සමූහය පරිපූර්ණෙන්ති වැඩි වෙනවා පිරෙනවා කායන්ති අසුරකාය අසුරකාය කියන්නේ අසුරයෝ දෙවිවරුන්ගේ සතුරුනේ ඒ අසුරයන්ගේ අඩුවීමක් වෙනවා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙත බඹසර වැස්ස බොහෝ භික්ෂූහු දෙව්ලොව උපදිනවා ඒ දෙව්ලොව ගණන දිව්‍ය පිරිස වැඩි වෙන අතර අසුර කයට මේ අයගේ යාමක් නොමැති බැවින් ඔවුන්ගේ ගණන අඩු වෙනවා. ඒකයි මේ දෙව්ලොව පිරෙනවා අසුර කය අඩු වෙනවා කියන්නේ. කායන්ති හායන්ති කියන්නේ පිරිහිනවා. අතකෝ බන්තේ සක්කෝ දේවාන බින්දෝ දේවානම් තාවතිං සාම සම්පසාදං විදිත්වා ඉමාහි ගාථායි අනුමෝදී එකල්හි ස්වාමීන් වහන්සේ එකල්හි ඒ දෙවියන්ගේ දෙවිවරුන්ගේ රජ වූ රජවන සත්‍ය දේවේන්ද්‍රයා ඒ තෞතිසා වැසි දෙවියන්ගේ සම්පසාදන් විදිත්වා ඔවුන්ගේ ප්‍රීතිය සතුට ගැන දැනගෙන ඉමාහි ගාථායි අනුමෝදි මේ ගාථා කියා තමාත් ඒ කාරණය අනුමෝදන් වුණා. ඒ කියන්නේ සමාජ සතුටු වුණයි කියන්නේ. ඒ ගාථා කීපයක් තියෙනවා. මෝදන්ති වත බොහෝ දේවා තාවතිංසා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච ධම්මතා තෞතිසා වැසි දෙවිවරු එහි රජ වූ සත්‍රයා සමග මෝදන්ති ප්‍රීතිමත් තථාගතයන් නමස්සන්තා තථාගතයන් වහන්සේට নমස්කාර කරමින් ධම්මස්සච සුධම්මතා ඒ සුධර්මතං කියන්නේ මනා වූ මනාකොට දේශනා කරන ලද ධර්මයක් වූ ඒ ධර්මයටද වඳිමි නවේ දේවේච පස්සන්තා වන්නවන්තේ යසස්සිනි සුගතස්මින් භක්මචරයන් චරිත්වාන් ඉදාගතේ සුගතස්මින් භ්‍රමචර්යයන් චරිත්වා විභාගත්තේ සුගත ශාසනයෙහි භ්‍රමචර්යාවෙහි වැස මෙන් මෙහාට ආ විභාගතේ ඉද ආගත්තේ මෙහාට ආ නවේ දේවේච ප්‍රසංසා අලුත් දෙවිවරුන් දැක වන්න වංශයේ යසස්සින් යසසින්හා වර්ණේ යුක්ත ඒ අලුත් දෙවිවරු දැක තේ අඤ්ඤේ අතිරෝචං ඒ දෙවිවරු අන්‍යයන්ට වඩා විශේෂයෙන් බබලනවා වන්නේන යසසායුනා වර්ණේන යසසින්හා ආයුෂේන ශාවකා භූරි පඤ්ඤස්ස විශේෂූප දසාද භූරි පඤ්ඤ කියන තථාගතයන් වහන්සේ භූරි පඤ්ඤ කියලා බුදුරජාණන් වහන්සේට නමක් නේ භූරි පඤ්ඤ තථාගතය කියලා කියන්නේ භූරි පඤ්ඤ භූරි කියලා කියනවා පොළොවට ඒ කියන්නේ පොළොවමින් පැතිරුණු නුවණක් ඇති කියන තේරුමින් භූරි පඤ්ඤ. ඒ භූරි පඤ්ඤ යම්ෙන් දැක්වෙන තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ විශේෂ උපගතයිද මෙහි ප්‍රතිසන්දි නැත්නම් මෙහි දෙවිවරුන් වශයෙන් ඉපදුණු ඔවුන්ගේ අන්‍ය දෙවිවරුන්ට වඩා විශේෂයකට පැවිදි ඒ විශේෂය තමයි වර්ණයෙන් යසසින් ආයුෂයෙන් කියන මේ අන්‍යයන්ට වඩා වැඩි තරම් ඉදං විස්වාන නන්දං තීතාව තිංසා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුභම්මත මේ දැකලා මේ ඉන්ද්‍ර කියන සද්දෙවිඳුන් සමග කෞතුසා වැසි දෙවිවරු තථාගතයන් වහන්සේටද নমස්කාර කරමින් ධර්මයටද පුදමින් මේ මෙය දැක ප්‍රීතිව සතුටව වාසය කරනවා කියන ඒ තේරුම ඇති ગાථා හතරක් ඒ කෞතිසා සතර දේවේන්ද්‍රයා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළා. තේන සුදම බන්තේ දේවා තාවතිංසා භීයෝසෝ මත්තාය අප්‍රමනාව. ඉතින් සත්‍යයා මේ කාරණය මෙලෙස ප්‍රකාශ කළ අවස්ථාවේදී ස්වාමීනි ඒ කෞතිසා දෙවිවරු වඩා සතුටු වුණා. දීයෝසෝ මත්තායත්තමන. වඩා ප්‍රීති වුණා. සමුදිතා ප්‍රීති සෝමනස්ස ජාතා දිබ්බාවත බොහෝ කායා පරිපූර්ණති කායන්ති අසුඛා. දීය කය වැඩි වෙනවයි අසුර කය පිරිහෙනවයි. ඊළඟට සතර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ පිළිබඳ වූ තමාගේ ඒ දැනීම මේ දෙවිවරුන්ට දැනගන්න සඳහා ඔහු ප්‍රකාශ කරන කාරණයක් මේ පංචසික බුදුරජාණන් වහන්සේට කියනවා. අතකෝ භන්තේ සක්කෝ දේවාන නින්දෝ දේවානං තාවතින් සානං සම්පසාදං විදිත්ත. දේවේ තාවතින් සේ ආමන්තේ. එකල් ස්වාමීනි එකල්හි ශක්‍ර දේවේන්ද්‍රයා ඒ තෞත්සාවස දෙවියන්ගේ මේ ප්‍රීතිය දැකලා ඒ තව්තිසා දෙවිවරුන්ට මෙසේ ආමන්ත්‍රණය කොට මෙසේ කිවා ඉච්ඡයාතනෝ තුම්මේ මාරිසා තස්ස භගවතු අට්ඨ යථාභිත්තේ වන්නී සෝතු ඒ <clears throat> නිදුකාමිනි මේ මාරිසා කියන මේ වචනය දෙවිවරු දෙවිවරුන්ටත් ඇතැම් විටක අන්‍යයන්ටත් ආමන්ත්‍රණය කිරීම සඳහා යොදන වචනයක් බව දැක්කේ. දැන් මේ මාර්ස මාර්ස ඒක සිංහල කරලා තියෙන්නේ නිදුකාමිනි. නිදුකාමිනි කියන්නේ දුක නැති තැනයි කියන තේරුමයි. මාර්ගා සස්ස භගවතු අට්ඨ යථා භුච්චේ වන්නේ සෝතු නුඹලා කැමැතිද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඇති සැටි ಗುಣ කියන්නේ උන්වහන්සේ කෙරෙහි विद्यमान වෙන ඇත්තෙන්ම පවත්නා ಗುಣ අටක් පිළිබඳව අසන්නට නුඹලා කැමැතිද කියලා ඇසෙනවා. මේ සක්‍ර දේවේන්ද්‍රය ඇසූ බව මේ පංචසික කියනවා. ඉච්ඡාම මයං මාරික තස්ස භගවතු වට යථා බුච්චේ වන්නේ සෝති. ඒ නිදුකාණනි අපි කැමතිය ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඒ ඇති තතු ගුණ අට අසන්නට කියලා වුන් ප්‍රකාශ කරනවා. එවිට චක්‍රදේවේන්ද්‍රයා ඒ දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ පිළිබඳ වූ ඒ අට ගුණය තමා ගන්න ඒ අට ගුණය ප්‍රකාශ කළා. වෛරු 1000 වෛරු 1000 කියන්නේ ඒ ප්‍රකාශ කළා නැත්නම් ඉගැන්වුවා කියන තේරුම. සංකින් මඤ්ඤන්ති බොන්තෝ දේවා තාවතිංසා යාවන්ත සෝ භගවා බහුජන හිතාය පටිපන්නෝ බහුජන සුඛාය ලෝකාම කම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං එවං බහුජන හිතාය පටිපන්නං බහුජන සුඛාය ලෝකාම කම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං ඉමිනාපි අංගේන සමන්නාගතං සත්තාරං මේව අතීතංසේ සමනුපස්සාම න පමේතරහි අඤ්ඤප්‍රතේන භගවත මේ හරියට ඒ මහා පරිනිබ්බාන සූත්‍රයේදී ඒ පාවාරික අම්බවණිහි සරි මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කළ ප්‍රකාශයකට සමානයි මෙයක්. මේ ශරීරාම්ද්‍රියෝ කළ ඒ ප්‍රකාශය ගැන දක්වන්නේ සිංහනාදයක් කියලා. මේ සිංහනාදේ මොකක්ද? ඒ තමන්ට දැනෙන පරිදි තමන් සලකන පරිදි භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධියට වැඩිතරම් වූ ගත් සම්බෝධියක් නැත්නම් සම්බෝධියෙන් වහන්සේට වඩා වැඩිතරම් වූ කෙනෙක් ශ්‍රමණ ගරිතරම් වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් අතීතයේද නූයේය අනාගතයේදීද නොවන්නේද නොවන්නේය වර්තමානයේද නැත කිය. මේ බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී ඇහුවා සාරිපුත්‍රය ඔබ ඔබගේ සිතින් ඒ අතීත බුදුරයන්ගේ සිත දැනගත්තද? ඔය බය නැති නිර්භීත ප්‍රකාශය කරන්නට. අනාගතයේ ඇතිවන්නා වූ බුදුවරුන්ගේ සිත් ඔබගේ සිතින් දැනගත්තා. එවැගේම වර්තමානයේ තමන් වහන්සේගේ සිත ඔබගේ සිතින් දැනගත්තා. මේ සරිතාම්රෝ ඒ තුනවේ ඒ තුනටම කිව්වේ නැත ස්වාමී. ඒ ස්වාමීන් මට මේ ධර්මන්වයේ විදිහයි කියලා. ධර්මන්වය කියන්නේ මේ පිළිපැදීමේ පිළිනවන්නේ යම්කිසි පිළිවෙතක්. යක් පිළිවෙත යම් ආකාරයකින් තියෙන්නේ. දැන් තවත් විදිහකින් කියනවනම් අනුපුබ්බ ප්‍රතිපදාවක් තියෙනවනේ. අනුපුබ්බ ප්‍රතිපදාව. සීල සමාධි ප්‍රඥා කියන මේ තුන මේ මේ ප්‍රතිපදාවට ඇතුළත් වන්නේ. ස්වාමීන් මට මේ ධර්මන්වය ධර්මන්වයෙන් ඒ කාරණය මම දැනගත්තා. ඒ අන්වේ ඥානය කියලා එකක් මම ඊට කලින් මේ පින්නතුන්ට කියලා ඇත්තු. අන්වේ ඥානය කියන්නේ අනුමාන ඥානය කියන්නේ. ඒ කියන්නේ නිකන් සැකය නෙවෙයි. කාරණානුකූලව ඒ නුවණැත්තන්ට එළඹෙන්නට පුළුවන් යම් නිගමනයකට නිවැරදි. අන්න එබඳු අන්වයේ ඥානය. ඒ ගැන සරියුත්හාමුදුර ප්‍රකාශ ඒකට ලොකු උපමාවක් දැක්ුවා. හරියට මේ රටක නගරයක නගරයේ ආරක්ෂක පවුලක් තිබෙනවා. කාපයක් තිබෙනවා. ඒ තාප්පයෙහි නගරයට ඇතුළු වන්නට තිබෙන්නේ එකම දොරටුවක්. ඇතුළු වන්නට හෝ පිටවන්නට. එකම දොරටුවයි තිබෙන්නේ. ඒ දොරටුවේහි සිටින දෝවාරිකයා කියන මුරකරු ඒ මුරකරු ඥානවන්ත කෙනෙක් නුවණැති කෙනෙක් කාරණා කාරණා ධර්මා කෙනෙක් හෙතෙම ඒ දොරටුවට පැමිණෙන නගරයට ඇතුළු වීම සඳහා පැමිණෙනවා නම් යමෙක් ඒ ඔහු දන්නා කෙනෙක්මයි නොදන්නා කෙනෙක් ආවොත් ඔහු දන්නවා මොහු නගරයේ කෙනෙක් නෙවෙයි කියලා ඇතුළු වන්නට දෙන්නේ නැහැ ඊට දෙන්නේ නැහැ දන්නා අයට ඇතුළු වන්නට ඊට දෙන්නේ ඉතින් ඇතුළු වන්නා වූද පිටවන්නා වූද හැම දෙනාම ඔහු දන්නා ඉබම් දන්නට ඒ වගේම ඔහු ඒ හැම තැනම පරීක්ෂා කර බලා පැමිණ තිබෙනවා නිගමනයකට මේ පෞරේ කිසිදු තැනක් නැහැ කාහතවත් ඇතුළු විය හැකි අවදාරික කියන්නේ ගුරුසු සත් ලොකු ශරීරයක් ඇති කෙනෙකුට මේ නගරයට ඇතුළු වෙන්නට පුළුවන් ඒ ඒ අන්තිමට කියනවා දිලාර් කියන්නේ බලලෙකුට රිංගා යන්නට පුළුවන් තරම් හෝ විවෘත්‍ය විවෘත තැනක් මේ ප්‍රාකාරෙහි නැත්තේය කියන බව ඔහු දන්නවා. දන්නවා ඉතින් ඔහු එනිසා කවුරු හරි මෙතන යනවා නම් මෙතනින්මයි යන්නට ඕන. අන්න ඒ වගේ ස්වාමීන් වහන්සේ. මට පිළිගෙන ඒ අන්වේ ඥානය කුමක්ද? අතීතයේ බුදවරුණු අනාගතයේ ඇතිවන්නා වූ බුදවරුණු වර්තමානයේ වහන්සේ පංච නීවරණයන් දුරුකොට පංච නීවරණයන් ගැන කියනවා සිත සිත කෙලසන يعني සිතට උපක්ලේශ වෙන ඒ වගේම ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් දුරුකොට සප්ත බෝධ්‍යංගයන් වඩලා වඩලා මේ මාර්ගයට පැමිණෙනවා ඵලයට පැමිණෙනවා ඒ බව මට ප්‍රකටයි ස්වාමී. අන්න ඒ අනුවයි මම මේ නිගමනයට පැමුණෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළේ නැහැ. දැන් මෙතනම් මේ සතර දේවේන්ද්‍රයා අහනවා මේ දෙවිවරුන්ගෙන් සංකින් මඤ්ඤන්ති බොන්තෝ දේවා පාවතිංසා යාවංච සෝ භගවා බහුජන හිතාය පටිපන්නෝ බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්ථාන එවං බහුජන හිතාය පටිපන්නං බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්ථාන ඉමිනාපි අංගේන සමන්නාගතං සත්තාර මේව අතීතං සේ සමනුපස්සාර න පනේතරහි අඤ්ඤත්ති තේන භගවත මේ ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජනයාගේ හිත පිණිස පිළිපන් කෙනෙක්. බොහෝ ජනයාගේ සැපේ පිණිස පිළිපන් කෙනෙක්. ලෝකයාට අනුකම්පා පිණිස, ලෝකයාගේ අර්ථයේ පිණිස, හිතේ පිණිස, සැපේ පිණිස, දෙව් මිනිසුන්ගේ සැපේ පිණිස පිළිපන් මේ බඳු බහුජන හිතය පිණිස පිළිපන් බහුජන සුඛය පිළිබඳව පිළිපන් ලෝකයාට අනුකම්පා පිණිස ලෝකයාගේ අර්ථයේ පිණිස ලෝකයාගේ දියුණුව පිණිස් සැපයේ දෙව් මිනිසුන්ගේ සැපයේ පිණිස පිළිපන්නා කියන මේ අංගයෙන් සමන්වාගත මේ කියන ලද අංගයෙන් යුක්ත වූ ශාස්ත්‍රූවරේ සත්තාර මේව අතීතංසේ සම්පස්සා අතීතෙහි වූයේ යයි නොදකිමි මේ පණීතරහි වර්තමානයේද අඤ්ඤත්‍ර තේන භගවතා ඒ භාගවතුන් වහන්සේ හැර අන් කෙනෙකු නැත්තේය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා ගැන නෙවෙයි මේ කියන්නේ. ඒ තථාගත වූ බුදුරජාණන් වහන්සේ මෙන් ලෝකයාට හිතේ සැපය පිණිස පිළිපන්නා වූ ශාස්ත්‍රයේ අතීතෙහිද නූයේය වර්තමානයේද නැත මේ භාග්‍යවතුන් වහන්සේ හැර. ඒක කාරණා. කර්ම හතක් දක්වන්නේ. සාඛාතෝ කෝපන තේන භගවතා ධම්මෝ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාරන ලද ධර්මය සාඛාතෝ මුලමෙද අග කියන තුන් තැනම මනාකොට දේශිතය සම්දික්ඛිකෝ යහත්යේදීම නැත්නම් තමා විසින්ම දැකිය යුතු ගුණයන්ගෙන් යුක්ත වූ අකාලික කල් නොවේවා විපාක ගෙන දෙන්නේකි ඒ විපස්තික පිළිපදිනා වූ අයට අන්‍යයන්ට කියත හැකි එන්න ඇවිත් බලන්න ඒහි පස්තික ගුණයන්ගෙන් යුක්ත ඇවිත් බලන්න ඕපනයිකෝ තම තමන්ගේ සිත් සතන් තුළ උපදවාගත යුතු ගුණයන්ගෙන් යුක්තය. පච්චත්තං වේති සබ්බෝ විඤ්ඤූහි නුවණැත්තන් විසෙන් තම තමාම වෙන වෙනම දත යුතු ය පච්චත්තං වේති ඒවං ඕපනයිකස්ස ධම්මස්ස දේශේතාර මෙබඳු තම තමන්ගේ සිත් සතන් තුළ උපදවාගත යුතු වූ ධර්මයකදී දේශනා කරන මේ කියන අංගයෙන් යුක්ත ශාස්ත්‍රූන් වහන්සේ නමක් අතීතයේද මූයේය අනාගතයේ වර්තමානයේද භාග්‍යවතුන් වහන්සේ හැර අන්නේ ඉදන් කුසලන්ති කෝපං තේන භගවතා සුපඤ්ඤප්පං ඉදන් අකුසලන්ති ඉදං කුසලන්ති කෝපන තේන භගවතා සුපඤ්ඤත්තං ඉදං අකුසලන්ති සුපඤ්ඤත්තං ඉදං සාවජ්ජං ඉදං අනවජ්ජං ඉදං සේවිතබ්බං ඉදං නසේවිතබ්බං ඉදං හීනං ඉදං කන්තං ඉදං කන්න සුක්ඛ සප්පටි භාගන්ති සුපඤ්ඤත්ත මේ කුසල්ය කියා ඒ භාග්‍යතුන් වහන්සේ මනාකොට පනවන ලද්දේ නැත්නම් දක්වන ලද්දේ ඉදං අකුසලං මේ අකුසල්ය කියා මනාකොට පෙන්වන ලද්දේ දේශනා කරන ලද්දේ ඉදං සාවජ්ජං ඉදං අනවජ්ජං මේ වැරදි සහිතය මේ වැරදි රහිතය ඉදං සේවිතබ්බං ඉදං නුසේවිතබ්බං මේ සේවනය කළ යුතුය මේ සේවනය නොකළ යුතුය ඉදං හීනං ඉදං කන්නිතං මේ පහත්ය මේ ප්‍රනීතය ඉදං කන්න සුක්ඛ සප්පටි භාගං මේ කළු සුදු කියන මේවාට හා සමානය. ඒ කියන්නේ අකුසල් කුසල් කියන මේවාට සමානයි කියලා සුපඤ්ඤත්ත. එවං කුසල කුසල සාවජ්ජාන වජ්ජ සේවිතබ්බා සේවිතබ්බ හීනක් කනීත කන්න සුක්ඛ සප්පටි භාගානං ධම්මානං පඤ්ඤාපේතාරං ඉමිනාපියංගේන සමන්නාගතං සත්තාරං මේවා අතීතංසේ සමනුපස්සාම නකනීතරං අඤ්ඤත්‍රේන භගවතා මෙසේ කුසල කුසල සාවජ්‍ය අනවජ්‍ය, තේරිතබ්බ අතේරිතබ්බ, හීන ප්‍රණීත, කන්න සුක්ඛ සප්පටිභාග ධර්මයන් පනවන්නා වූ නිවන් වංගයෙන් යුක්ත වූ ශාස්ත්‍රීය වහන්සේ නම අතීතයේද අතීතයේද න සමනුපස්සාම ඇති සිටියා බව නොදනිමි නොදකිමි න පනේතරහි අන්න ප්‍රතේන භගවතා භාග්‍යතුන් වහන්සේ ඇර අන්‍ය ශාස්ත්‍රවරයෙක් වර්තමානයේද නැත්තේය. සුපඤ්ඤත්තාපන කෝපන තේන භගවතා තාවකාන නිබ්බානගාමිනී පටිපදා. එන්න මෙය මේ මේ එක එකක් කියන බණ කියනවනම් හුඟක් කියත මම මේ නිකන් කියලාගෙන යන්නේ ඒක නොපමණයි සුපඤ්ඤත්තා කෝපන තේන භගවතා ශාවකානං නිබ්බාන ගාමිනී පටිපදා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව මනාකොට දක්වන ලද්දේය. උන්වහන්සේ ඒ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව ඉතාම හොඳින් පෙන්වා දී තිබෙනවා. ඒකයි සුපඤ්ඤත්තා කෝපන තියෙන භගවතා ශාවකාන නිබ්බාන ගාමිනී ප්‍රතිපදා. සංසංගති නිබ්බානංච ප්‍රතිපදාච. ඒ උන්වහන්සේ පෙන්වා දෙන ලද මේ නිර්වාණය ඒ නිර්වාණයට පැමිණීම පිළිබඳ වූ ප්‍රතිපදාවක් කියන මේ දෙකම සංසංගති හොඳට ගැළපෙනවා සංසංගති නිබ්බානංච පටිපදාච සේයතාපි නාම ගංගෝදකං යමුනෝද කියන සංසංගති සමේති යම්සේනං ගංගානම් ගංගේ ජලය යමුනානම් ගංගේ ජලය හා සැසඳේද සමවේද ඒව මේව එසේම සුපඤ්ඤත්තා තේන භගවතා ශාවකානං නිබ්බානගාමිනී පටිපදා සංසන්දති නිබ්බානංච පටිපදාච එසේම භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට නිර්වාණගාමිනී ප්‍රතිපදාව මනාකොටම දක්වන ලද්දේය එය ඒ නිර්වාණය ප්‍රතිපදාවක් කියන මේ දෙක ඔවුනොවුන් ඉතාම හොඳට සැසඳි. ඒවං නිබ්බාන ගාමිනියා පටිපදාය පඤ්ඤාපේතාරං විනාපියංගේන සමන්නාගතං සත්තාරං මේවා අතීතංසේ සමනුපස්සාමන පනේතරහි අඤ්ඤප්‍රතේන භගවත. ඒ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව දක්වනු ලබන්නා වූ දක්වනු ලැබීමේ කියන මේ අංගයෙන් යුක්ත ශාස්ත්‍රීන් වහන්සේ නම අතීතයේද නොම සිටි දෙක අනා වර්තමානයේද භාග්‍යවතුන් වහන්සේ හැර අන්නේකු නැත. ඒ තුන්වෙනි කාරණා දැන් ඒක ඒක හතරවෙනි කාරණේ ඒක පිළිබඳව ඉතින් හුඟක් කතා කරන්නට පුළුවන් එක නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව. ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා එවැගේම තව විසුද්ධීන්ගේ වශයෙන් සීල විසුද්ධිය ආදී විසුද්ධි හත ඒ ඔක්කොම අන්තර්ගත කොට ඒ පිළිබඳව විස්තර කරන්න පුළුවන්. ඊළඟට අබිනිප්පන්නෝච අබිනිප්පන්නෝ කෝපන පස්ස භගවතු ලාභු අබිනිප්පන්නෝ සිලෝකෝ යාව මඤ්ඤේ කත්ත්‍යා සම්පියායමාන රූපා විහරಂತಿ විගතමදෝ කෝපන සෝ භගවා ආහාරං ආහාරේති එවං විගතමදං ආහාරං ආහාරය මාන ඉමිනාපි අංගේන සමන්නාගතං සත්තාරං මේවා අතීතංසේ සමනුපස්සාන නපනීතරහි අඤ්ඤත්‍ත්‍තින භගවතා ඒ භාග්‍යවතුන් වහන්සේට බොහෝම උපන්න ලැබුණා පහළ වුණා මොනවාද ලාභ බුදුරජාණන් වහන්සේට මොනතරම් ලාභ ලැබුණාද? උන්වහන්සේට විහාරාරාම කියන ඒවා කොයිතරම් පූජා කළා. අනේ පිළිසිතුමා ජේතවනාරාමේ විසාකා මහෝපාසිකාව පූර්වාරාමේ තව ඔය මේ වෙනත් සිටවරු කොයිතරම් නම් මේ ආරාම විහාර මහා කරවල පූජා කළා. දැන් ඒ වගේම මහන්සේට ආහාර පාන වශයෙන් දෙන දාන කොයිතරම්ද අබිනිප්පන්නෝ කෝපන තස්ස භගවතෝ ලාභෝ අබිනිප්පන්නෝ සිලෝකෝ උන්වහන්සේට එලෙස ලාභත් ලැබුණා ඒ වගේම උන්වහන්සේට සිලෝක සිලෝක කියන්නේ ප්‍රශංසා ප්‍රශංසා ආර්යයන්ගේ ප්‍රශංසාව කොයිතරම්ද යාව මඤ්ඤේ කත්‍යා සම්පියායමාන රූපා විහරಂತಿ යාගමඤ්ඤේ කත්ත්‍යා සම්පියායමාන රූපා විහරಂತಿ. දැන් ක්ෂත්‍රියයන්ට එබඳු ලාභයක් ලැබුණා නම් ඒ වගේම එබඳු සිලෝක කියන ප්‍රශංසා ලැබුණා නම් ඔවුන් කොයිතරම් ප්‍රියමනාප වෙලාද ඒ ලාභහා ඒ ප්‍රශංසා පිළිබඳව විඳින්න ඒවා ලබා ඒ පිළිබඳව කොයිතරම් ඔවුන් සතුටු වෙනවද එහෙත් මොනතරම් ඒ නිසාම මදයක් ඇති කරගන්නවා. දැන් තියෙනවානේ ලාභ මද, සිලෝක මද, වන්න මද කියලා එහෙම තියෙනවා. ලාභ මදේ කියන්නේ මට බොහෝම ලාභ ලැබෙනවා අනිත්යෙන්ට කොහෙද එහෙම ලාභයක් නැහැ කියලා තමන්ට ලැබෙන ලාභයෙන් කෙනෙක් මත් වෙනවා. ඒ වගේම මට ගිය ගිය තැන ප්‍රශංසා. දැන් බුදුරජාණන් වහන්සේට එහෙම ප්‍රශංසා ලැබුණානේ. ඉතින් ඒ වගේ ශත්‍රියෙකුට ප්‍රශංසා ලැබුණා නම් දැන් ශාත්‍රීය එහෙම ප්‍රශංසා සමහර විටක නැති නිසා මුදෝ දන්නේ නැහැ. අන්‍යයන් ලවා එහෙම ප්‍රශංසා කරවගත්තන්නේ වන්දිභට්ටයන් මෙහෙම හිටියද? ඈ? එයා ඒ කියනවානේ. වන්දිභට්ටය කියනවා මේ මේ මේ මුළු ලෝකෙටම අධිපති කියලා මේ ප්‍රදේශයක රජකම් කරන රජෙක් ලෝකෙටම අධිපතියෙක් හැටියටයි රජුරෝ ගැන කතා කරන්නේ. ඉතින් ඒ වෙලෙන් එය සතුටක් විඳිනවා. ප්‍රීතියක් ලබනවා. බුදුරජාණන් වහන්සේට ඒ විදිහේ ලාභ ලැබුණා. ඒ වගේම ඒ විදිහේ ප්‍රශංසා ලැබුණා. විගත මදෝ කෝපනසෝ භගවා ආහාරං ආහාරේ. ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට ලැබුණු ඒ ආහාරය. මෙතන ආහාරය කියන එකෙන් ඒ ආහාරයෙන් විතරක් නෙවෙයි. ඒ ආහාරය උන්වහන්සේ වළඳන්නේ නැත්නම් මේ පිළිගෙන ඒන් ප්‍රයෝජන ලබන්නේ විගත මදෝ මදය දුරුකොට විගත මදු. මදු කියන්නේ මත් වීමයි. මදයක් නෑ වහන්සේට. තමන්ට ලැබෙන ලාභය, ඒවායේ තියෙන ප්‍රණීතකම ආදිය සලකලා එහෙම මත් වෙන ස්වභාවයක් නෑ බුදුරජාණන් වහන්සේට. ඒ විගත මදෝ කෝකමසෝ භගව ආහාරං ආහාරේති. එවං විගත මදං ආහාරං ආහාරේ මාන. මේ ලබමු ඒ මදය දුරුකොට ආහාරය ආහාර කොට ගන්නා ශාස්ත්‍රූන් වහන්සේ නම මේ අංගයෙන් යුක්ත අතීතයේද නූයේය වර්තමානයේද භාග්‍යවතුන් වහන්සේ හැර අන් කෙනෙකු නැත්තේය ලබ්ධ සහායෝ කෝපනසෝ භගව සේකානංචේව ප්‍රතිපන්නානං හීනාසරාමංච මුසිතවත දැන් මේ විදිහේ දෙයක් මේ විදිහේ ප්‍රකාශයක් කරන්නට පුළුවන් අන්‍ය ශාස්ත්‍රූවරයෙක් නැත්නම් අන්‍ය ශාස්ත්‍රීයවරයෙකු පිළිබඳව වෙන කෙනෙකුට මෙබඳු ප්‍රකාශයක් කරන්නට කොහොමටවත් ලැබෙන්නේ නැහැ. දැන් මෙතන ලබ්ධ සහායෝ කෝපනසෝ භගවා. ඒ භාග්‍යවතුන් වහන්සේ සේඛානංචේව පටිපන්නානං කීනාසවානංච උසිතවතං. ඒ මාර්ගෙහි පිළිපදින්නා වූ සෛක්ෂයන්ගේද ඒ සාසන භ්‍රමචර්යාවෙහි වැස හිම වූ ක්ෂීණාශ්‍රවයන්ගේද සහාය ලබ් කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේට සෛක්ෂ අසෛක්ෂ කියන තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ උපකාරය සේවය ඒ මේ උපස්ථානේ ලැබුණා. රහතන් වහන්සේ ඒ වගේම රහත් වීමට උත්සාහ දරන රහත් වීමට පිළිවෙතෙහි යෙදෙන සෝවාන් සකදාගාමි අනාගාමි කියන ඒ උතුමන්ගේද ඒ ශ්‍රාවකයන්ගේද සහාය වහන්සේට ලැබුණා. ඒකයි ලබ්ධ සහායෝ කෝපනසෝ භගවා සේකානං චේව පටිපන්නානංච කීනාසවංච කීනාසවානංච මුසිත වතං තේ භගවා අපමුජ්ජ ඒකාරාමතං අනුයුක්තෝ විහරති එහෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සමග එකට එක්වී වාසය නොකොට කියන්නේ ඇඟලුම්කම් නැතිව ඒකාරාමතං අනුයුක්තෝ තනිව වාසය කිරීමෙහි ඇලුනේ ඇලුනොයි විහරති නැත්නම් දැන් උන්වහන්සේට ශ්‍රාවකයන් සෛක්ෂ වූද අසෛක්ෂ වූද පිළිවෙතෙහි යෙදෙන්නා වූද පිළිවෙතෙහි යෙදී අරහත්වයට පත් වූවා වූද ශ්‍රාවකයන්ගේ මෙහෙය සහාය උන්වහන්සේට ලැබුණා ඒත් උන්වහන්සේ මේ ශ්‍රාවකයන් පිරිවරාගෙන හැමතිස්සෙම වුන් සමග කතාබස් කරමින් ඝනසංගනිකාවෙන් යුක්තව කාලය ගත කළේ නැහැ. උන්වහන්සේ ඒකරාමතං අනුජුක්තෝ. සංව වාසය කිරීමෙහි ඇලුනේ. එයින් අදහස් කරන්නේ මොකක්ද? මේ සාමාන්‍ය අයට තිබෙන මේ සිතේ සිත ඇලෙන ස්වභාවයක් තමයි බොහෝ දෙනෙකු වට කරගෙන මේ කතා බහ කරමින් නිතර කල් ගෙවන්නේ. ඒකට බොහොම කැමති. ඒ නිසා මේ ඇතන් විටක එහෙම අවස්ථා ලබා ගැනීම සඳහා වුවත් ආරාධනා යවලා ගෙන්න ගන්න. ගෙන්නගෙන ඉතින් කතා බහ කරමින් ඔය ටිකක් මේ කතාන්තර කියමින් සතුටු සාමිච්චි වෙමින් කල් ගෙවනවා. දැන් සමහර විට එහෙම අර තත්වයක් නැතිව නිකන් කන්නේ ඉන්නකොට දැනෙනවා ලොකු පාළුවක්. සමහර විටක තමන්ගේ ගෙදරම ඉන්න කෙනෙක් දවසක් දෙකක් ගෙදරින් පිට වෙලා ඉන්නකොට තමන්ට ඒක දැනෙනවා. මොකද හිටින්නකොට කොච්චරවත් කතා කර කර ඉන්නේ. එහෙම නැති වෙනකොට අද හරි පාළුයි. එහෙම කියන අවස්ථා තියෙනවා. දැන් මේ පාළුව නැති කර දැන් පාළුව කියන එක සමහරුන්ට බොහොම තදින් දැනෙනවා. තදින් දැනෙනවා ඔය වයස්ගත වුණාම. වයස්ගත වුණාම බොහොම දැනෙනවා. Tamanට කතා කරන්නට කවුරුවත් නැහැ. මේ ඉස්සර වගේ එහෙම කවුරු නිතර මුණ ගැසෙන්නට ඉන්නේ නැහැ. එහෙම වෙනකොට Tamanට දැනෙන ලොකු තණ්හා. ඒ නිසා ඒ තනිකම නැති කරගන්නට සමූහය සමග ඉන්න කැමතියි. ඇතැම් විටක මේ පදිගෙවලක් සමහරුන්ව තියාගන්න. ඒ තනිකම නැති කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ මේ ඒකාරාමතාන් කියන එක හුදකලා වාසය බොහෝම අගය කළා. අගය කළා. සමහර කාලවලදී උන්වහන්සේ තනියම වාසය කළා. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට නියම කරනවා. නියම කරන තථාගතයන් වහන්සේ විවේක ගන්නවයි මේ තරම් කාලයක් තමන් වහන්සේව කිසි කෙනෙකු බැහැ දකින්නට එන්නට වමනා නැහැ. අඤ්ඤ එක්කෙනෙක් පමණයි. ඒ ආහාර ගෙනෙන ඒ තැනත්තා ඒ භික්ෂුව පමණයි ඉන්නේ අනිත් තැනට ඉන්නේ එකයි කියලා. එහෙම නියමයක් කරලා උන්වහන්සේ තනිව වාසය කරන කාලේ. ඉතින් තනිව වාසය කරනවා කියන්නේ මේ වෙන අය වගේ නිදාගෙන එහෙම කල්ගත කරනවා නෙවෙයි උන්වහන්සේ සමාපත්තීන්ට සමවැද ඒ ඒ විවේක සුවය ලබනවා ඒ විවේක සුවය කියන්නේ නිකන් නෙමෙයි මේ සමාපත්තීන්ට සමවැද ඒන් ලබන සුවය ලබන මේ පිනතුන් ඒක මම හිතන්නේ ඒක එක විදිහක බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ශරීර සෞඛ්‍ය සඳහා කරන ලද දෙයක් වන්නට පුළුවන් මේක. ඒ මොකද වහන්සේ අර මහා පරිනිබ්බාන සූත්‍රයේදී වදාරනවානේ තමන් වහන්සේගේ ශරීරය දැන් අවුරුදු 80ක් පරණයි. ඒ අවුරුදු 80ක් ගත වුණු මේ ශරීරය ගැන වහන්සේ වදාරනවා හරියට බිරු කරත්තයක් වගේ. බිරු කරත්තයක්. ඒ දිරු කරත්තය හිම්මින් කෑලි හැලෙන කරත්තය මොන මොන හරි එහෙම තැන් වලින් බැඳලයි ගෙන යන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය වේත මිස්තකේන යාපෙන්ති කියලා මහසුදා. එතන වෙනුම හැටියට දක්වන්නේ කුමක්ද? උන්වහන්සේගේ ඵල සමාපත්තිය. ඵල සමාපත්තිය. මේ ඵල සමාපත්තියට සමවැදීමෙන් උන්වහන්සේ ශරීරයට අමුතු මේ සෞඛ්‍ය තත්වයක් ගෙන දෙනවා. ඵල සමාපatti. ඒ නිසා තමයි දැන් මහන්සේ ආයු සංස්කාරය අත්හැරියයි කියන්නේ. ඒ ආයු සංස්කාරය අත්හැරියයි කියන්නේ එදිනට පස්සේ මහන්සේ ඵල සමාපත්තියට සමවදින්නේ නැහැ. දැන් ආයු සංස්කාරය අත්හැරිය මෙතනින් මේන් තුන් මාසයකින් පසු තමන් වහන්සේ පිරිනුවන් පානවයි කියලා කියලා මේ ආයු සංස්කාරය අත්හැරියේ. ඒ කියන්නේ මේ තුන් මාසයෙන් පස්සේ මහන්සේ ඵල සමාපත්තියට සමවැදීමක් කරන්නේ නැහැ. දැන් දැන් බුදුරජාණන් වහන්සේ එහෙම මේ අන්‍යයන්ගෙන් සෛක්ෂයන්ගෙන් හා ක්ෂීණාශ්‍රවයන්ගෙන් එහෙම උපකාර ලැබෙමින් ඔවුන්ගේ සහාය ලැබෙමින් සිටියතුදු ඒ අපනිච්ච ඒකාරාමතං අනියුක්තෝ විහෙරති ඔවුන් සමග එකට මිශ්‍රවන්නට නුඹ තමන් වහන්සේ එකලාව වාසය කරනවා එවං ඒකරාමතං අනියුත්තං ඉවිනාපියංගේන සමන්නාගතං සත්තාරං මේව අතීතං සේ සමුපස්සාමි නතනේතරහි අඤ්ඤප්‍රතේන බගරත ඉතින් මෙබඳු ඒකාරාමතාවය කියන හුදකලා වාසය කැමැතිවන ශාස්ත්‍රුන් වහන්සේ නම මෙබඳු අතීතෙහිද නොසිටියේය වර්තමානයේද ශාස්ත්‍රුන් වහන්සේ මේ භාග්‍යවතුන් වහන්සේ හැර අන් කෙනෙක් නැත යථාවාදී කෝපනසෝ භගවා තථාකාරී යථාකාරී තථාවාදී इति යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී එවං ධම්මාන ධම්ම පටිපන්නං ඉමිනාපි අංගේන සමන්නාගතං සත්තාරං මේවා තීතංසේ සමනුපස්සාම නපනීතරේ අඤ්ඤත්‍රේන භගවත ඒ භාග්‍යවතුන් වහන්සේ යම්සේ කියනසේක්ද එසේම කරන කෙනෙක් යථා වාදීකෝ පනසෝ භගවා තථා කාර්ය යථා කාර්යී තථා වාදී යම්සේ කරනසේක්ද එලෙස කියන කෙනෙක් ඉති යථාවාදී තථාකාරී මේ නිබඳු යථාවාදී තථාකාරී කියන්නාක් මෙන් කරන කරන්නාක් මෙන් කියන මේ කියන අංගයෙන් ඒ අංගය තමයි එවන් ධම්මාන් ධම්මපටිපන්නා ඉතින් උන්වහන්සේ ධර්මයේ කියන්නේ. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා ධර්මයේ කියනවා. ඒ කියන ධර්මයට අනුව උන්වහන්සේ පිළිපදින. ඒ ධර්මාන ධර්ම ප්‍රතිපත්තියේ පිළිපදින. කිය පිළිපැදීමේ කියන මේ අංගයෙන් යුක්ත ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතයේද භූයේය වර්තමානයේද මේ භාග්‍යවතුන් වහන්සේ හැර අන් කෙනෙක් නැත්තේය. තින්න විචිකිච්ඡෝ කෝපන සෝ භගව විගත කතං කතෝ පරියෝසිත සංකප්පෝ අධ්‍යාසයන් ආදි භ්‍රමචර්යයන් එවං තින්න විචිකිච්ඡං විගත කතං කතං පරියෝසිත සංකප්පං අධ්‍යාසයන් ආදි භ්‍රමචර්යයන් විනාපියංගේන සමන්නාගතං සත්තාර මේවා අතීතං තේ සම්පස්සාම නපනීතරහි අඤ්ඤත්‍ර තේන භගව ඒ භාග්‍යවතුන් වහන්සේ විචිකිච්ඡාවෙයි කියන සැකය තරණය කළ කෙනෙක්. විචිකිච්ඡාව ඉක්ම වූ කෙනෙක් නැති කළ කෙනෙක්. තින්න විචිකිච්ඡෝ කෝපනසෝභ. විගත කතංකතෝ එසේද මෙසේද කියන ඒ සැකය නැති කෙනෙක්. පරියෝසිත සංකප්පෝ ආත්මසින්ම සම්පූර්ණ කරන ලද සංකල්ප ඇති කෙනෙක් කියන්නේ තමන් වහන්සේගේ අදහස් අධ්‍යාසයන් ආදි භ්‍රම චර්ය. තමන් වහන්සේගේ අධ්‍යාසය ඒ ආදි භ්‍රම චර්යාවයි කියන මෙය සම්පූර්ණ කරන ලබ කෙනෙක්ද. ඒවං තින්න විචිකිච්ඡං මෙසේ දුරු කරන ලද සැකෑති විගත කතං කතං සහ කරන ලද සංකායති පරියෝසිත සංකප්පං සංකල්පය සමන් වහන්සේගේ සංකල්ප බලාපොරොත්තු අධ්‍යාසය සම්පූර්ණයෙන් ඉටු කරගත්ත කියන මේ අංගයෙන් යුක්ත ශාස්ත්‍රූන් වහන්සේ නම අතීතයේද වූ බව මම දකිමි අන වර්තමානයේද මේ ශාස්ත්‍රූන් භාග්‍යවතුන් වහන්සේ ඇර අන් කෙනෙක් නැත කියන මේ කරුණාවට ශක්‍ර දේවේන්ද්‍රයා ඒ තෞතිසාවසි දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමන් දක්නා ලද යථා බුච්ච යනි ඇති සැටි වර්ණනාවක් හැටියට ප්‍රකාශ කළා. ඉනිකෝ භන්තේ සතෝ දේවානමින්දෝ දේවානං සාරතිංසානං භගවතු අටා අටේ අථා බුච්චේ වන්නේ පෛරුදාහාසි. තේන සුදම් භන්තේ දේවා සාරතිංසා භීයෝසෝ මත්තා අතනමා. ස්වාමීනි මෙසේ සත දේවේන්ද්‍රයා භාග්‍යතුන් වහන්සේගේ මේ ඇති සැකි පවත්නා වූ කරුණ වර්ණනාව මේ මෙලෙස කරුණ අටක් ප්‍රකාශ කළයි. ඒ ආසා තවුසා වෙසි දෙවිව වූ වඩාත්ම ප්‍රීතියට පත්ුණයි කියලා ඒ කරුණ අට අහලා. එවිට ස්වාමීනි ඇතැම් දෙවි කෙනෙක් මෙසේ කිය. කිවා. අහෝ වත මාරිසා චත්තාරෝ සම්මා සම්බුද්ධා ලෝකී උපච්චේ අනේ නිදුකාමිනි ඒ මෙබඳු භාග්‍යවතුන් වහන්සේ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේලා සතර නම ලෝකයේ උපදින්නුනා කියන්නේ මේ එක බුදුරයන් වහන්සේ නමකගේ ගුණ නෙමෙයි කීවේ මෙබඳු ගුණ ඇති බුදුරයන් වහන්සේලා සතර නමක් ලෝකෙහි උපදින්න උනම් ධම්මංච දේශෙය්‍යුම් ධර්මයද දේශනා කරන්න උනම් යතරිව භගවා මේ භාග්‍යවතුන් වහන්සේ මේ තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේවවංශාන ඒ භාග්‍යවතුන් වහන්සේලා මේ විදිහටම ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් ඒ ආදි වශයෙන් අනුකම්පා පිණිස දෙවියන් විසින්ගේ සැපේ පිණිස මේ වාසය කරන්නේ එහෙම කීවා එක දේවතාවක් තවත් දෙවිවරු කියනවා ඒකච්චේ දේව අයවමාහ. තවත් ඇතැම් දෙවිවරු මිසී. තිත්තන්තු මාරිසා චත්තාරෝ සම්මා සම්බුද්ධ. නිදුකාණෙනි ඒ බුදුරජාන් වහන්සේලා සතර නමක් තිබියේවා. අහෝවත මාරිසා තයෝ සම්මා සම්බුද්ධාලු. මේ විදිහේ බුදුරජාන් වහන්සේලා තුන් නමක් ලෝකේ පහළ වුණා. තවත් දෙවිවරු කියනවා ඒකච්චේ දේවා ඒව මහස මහන්සේ සිත්තන්ත මාරිසා පය සම්මා සම්බුද්ධා අහෝවත මාරිසා ද්වේ සම්මා සම්බුද්ධා ලෝකේ උපජ්ජේය ඒ තුන්දෙනෙක් කෙසේ වෙතත් බුදුරයන් වහන්සේලා දෙනමක් ලෝකේ උපදින්න ඕන ධම්මංච දේශේජු යතරිව භගවා තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකාන් කම්පාය අත්තා හිතාය සුඛාය දිව මනස්කාන් එවං උත්තේ භම්තේ සක්කෝ දේවාන හින්දෝ දේවේ තාවතින් සේතද වූක්ෂා දෙවි අර ඇතැම් දෙවිවරු සම්්‍යක් සම්බුදුවරයන් වහන්සේලා හතර නම තුන් නම දෙනම ලෝකෙහි පහළවනවා නම් හොඳයි කියලා වුණගේ අදහස ප්‍රකාශ කළාම සත්‍යදේවේන්ද්‍රයා ඒ විදිහ කියනවා අට්ඨානංකෝ ඒතං මාරිසා අනවකාශ ඒකට කාරණයක් නැත ඉඩක් නැත යං ඒකිස්සා ලෝක ධාතුයා ද්වේ අරහන්තෝ සම්මා සම්බුද්ධා අතුබ්බං අචරිමං තච්චිය ඒක ලෝක ධාතුවේ කී ඒ අර සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේලා දෙනම ඔවුන උනට පළමුත් නොවි පසුත් නොවි එකවර ඉපදීමට කාරණයක් හේතුවක් නැත්තේය මේ තණ්ඨාන විජ්ජති අහෝ වතමාරිසා සෝ භගවා ඉතින් ඒක නොසිදුවන්නක් නෑ. ඈ බුදුරයන් වහන්සේලා දෙනමක් ලෝකෙහි එකවර පහළවන්නේ නෑ. ඉතින් ඊළඟට එහෙම ශක්‍රදේවේන්ද්‍රයා ඒක කියලා අහෝවත මාරිසාසෝ භගවා අප්පාබාධු අප්පාතංකෝ චිරං දීඝමද්ධාන තිට්ඨේය දැන් ඉන්නේ ඒක බුදුරජාණන් වහන්සේ නමක් නේ ඒ බුදුරජාණන් වහන්සේ අල්පාබාධ කියන්නේ ආබාධ ලෙඩ නැතිව අත්තාපංකෝ ඒ කියන්නේ නැවත නැවත ඉදිරියට වැටෙන්නේ නැතිව චිරං දීගමද්ධාන බොහෝ කාලයක් පිටේය වාසය කරන්නේ නම් මැනවි හොඳයි තවස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකාන් කම්පායත්තා හිතාය සුඛාය දේව මනසාන ඒ විදිහේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අල්පාබාධව අල්පාසංකව බොහෝ කලක් වාසය කරන බැවින් වහන්සේගෙන් ලෝකයාට ලෝකයාගේ හිතේ සුවය පිණිස මහන්සේ ඒ වැඩ කරනවා ඇත. අතකෝ භගවා යේනත්තේන දේවා තාවතිංසා සුධම්මායන් සභායන් සම්සින්නාහං සම්නිපතිතා තං අත්තං චින්තයිත්වා තං අත්තං මන්තයිත්වා බුද්ධ වචනාපි තං චත්තාරෝ මහරජානෝ තස්මින් අත්තේ හොಂತಿ තච්ඡානුසිට්ඨ වචනාපි තං චත්තාරෝ මහරජානෝ තස්මින් අත්තේ හොಂತಿ සකේසු සකේසු ආපනේසු පිතා අවිපක්ඛන්තා තේවා උත්ත වාක්‍යා රාජාන සටිග්ගය්‍යානු ශාසනින් විප්පසන්න මනා සන්තා අත්තංසු සම්මි ආසනේති ඉතින් ඉතින් මේ ඒ කතාව අහලා අතකෝ බන්තේ යේනත් තේන දේවා තාවතිංසා සුධම්මායන් සභායන් සම්මිසින්නාහං සම්මිපතිතා තං අත්තං චින්තයිත්වා තං අත්තං මන්තයිත්වා බුද්ධ වචනාත්තං සත්තාරෝ මහරජාණන් තස්මින් අප්පේ කුන්ති ගච්ඡාන් සිච්ඡ වචනාපි පංචත්තාරෝ මහරජාණන් තස්මින් අප්පේ කුන්ති සකේස සකේසු ආසනීසු පිතා අවිපක්ඛ ඉතින් ඒ අය රැස්ුනේ දෙක සභාවට යම් කරුණක් සඳහාද ඒවා පිළිබඳව සාකච්ඡා කරලා ඒ ඒවා පිළිබඳව කළ යුතු ඒවා මේ මන්තා කියලා කියන්නේ සලකලා බලලා සාකච්ඡා කරලා ඒ අවසන් වුණා සකේසු සකේසු ආසනේසු පිතා අවිපක්ඛං. ඉතින් ඒවා කරලා ඉතින් ඒ සාකච්ඡා කරලා ඔවුන් තම තමන්ගේම අසුන් වල වාඩි වී සිටියා ඉවත යන්නේ නැතිව. තේ බුද්ධ වාක්‍යා රාජානු පටිග්ගයහාදු ශාසනින් විප්පසන්න මනසන්ත අත්තංසු සම්මි සම්මි ආසනිය. එදී ඒගොල්ලෝ ඒ කරන කතා කරලා ඒ අවසන් වෙලා සතුටු වෙලා අත්තංසු සම්මි ආසනේ. තමන්ගේ ආසනයේ ඒ ආසනයේහි අත්තංසු අත්තංසු කියන්නේ ආසන ළඟ සිටගෙන ඉඳගෙන කියලා නෑ අත්තංසු. අතකෝ බන්තේ උතරාය දිසාය උලාරු ආලෝකෝ සංඛාය. එවිට ස්වාමීනි උතුරු දෙසින් බොහොම උදාර ආලෝකයක් සංඥායි දැනගන්නට ලැබෙනවා උද. ඒ කියන්නේ ආලෝකයක් පහළ වෙනවා. ඕභාසෝ පාතුරා හොයසි අතික්කම්මේව දේවානම් දේවානු භව. ඒ දෙවිවරුන්ගේ දේවානු භාවය ඉක්මවා පවස්නා ආලෝකයක්. දැන් දෙවියන්ගේ ආලෝකයක් තියෙනවා. නමුත් ඒ දෙවියන්ගේ ආලෝකයේ ඉක්මවා පවස්නා ආලෝකයක් පහළ විය. අතකෝ භන්තේ සක්කෝ දේවානමින්දෝ දේවේ තාවතිස්සේ ආමන්තිස්සේ එකල්හි සක්‍ර දිව්‍ය රාජයා ඒ තව්තිසා වැසි දෙවිවරුන්ට ආමන්ත්‍රණය කොට යථාකෝ මාරිසා නිමිත්තානි දිස්සම්ති යම්සේ නිදුකානනේ නිමිත්තක් දක්නා ලැබේද නිමිත්ත කියන්නේ ලකුණක් නිමිත්තං දිස්සම්ති නිමිත්තානි දිස්සම්ති උලාරෝ ආලෝකෝ සංජායති බොහෝම ඉහළ උසස් ආලෝකයක් දැනගන්න දෙනවා ඕභාසෝ පාතු භවති ආලෝකය පහළ වෙනවා ධක්මා පාතු භවිස්සති ධක්මයා එබඳු ආලෝකයක් එන විට ධක්මයායි පැමිණෙන්නේ පාතු භවිස්සති ධක්මනෝ හේතං කුබ්බ නිමිත්තං පාතු භාවාය ඒ ධක්මයා මේ ස්ථානයට පැමිණෙන බවට ලකුණකි ඒ ආලෝකයේ පහළ වීම යදිදන් ආලෝකෝ සංජායති ඕභාසෝ පාතු භවති ඒ ආලෝකයේ පහළ වුණේ බ්‍රහ්මයා එන බවට. යතා නිමිත්තා දිස්සම්ති බ්‍රහ්මා පාතු භවිස්සති බ්‍රහ්මනෝ තේසං නිමිත්තං ඕභාසෝ විපුලෝ විපුලෝ මහා. එබඳු මහා ආලෝකයක් පහළ වුණේ බ්‍රහ්මයා එන විට. සනන් කුමාර කතා. සනන් කුමාර කියන සනත් කුමාර කියලා සමහර කියනවා ඒ සමන් කුමාරගේ පැමිණීම භ්‍රමරාජේ අතකෝ භන්තේ දේවා තාවතිසා යථා සකේසු ආසනේසු නිසීදින්සු එකල්හි ස්වාමීනි පෞතිසා දෙවිවරු යම් තමන්ගේ ආසනවල නිසීදින්සු ඉඳගත්තා ඕභාසනේ සංඤස්සාම යම් විපාකෝ භවිස්සති සච්චිකත්වාව නං ගන්සාමා ඕභාසමේ සංඥාස්සාම. ඒ කියන්නේ ආලෝකයක් නම් අපට දැනගන්නට තිබෙනවා. ආලෝකයක් කියන එක අපට දැනගන්නට තිබෙනවා. නැස්සා. යම් විපාකෝ භවිෂ්‍යති. ඒ ආලෝකයේ නිසා යම් ඵලයක්. මේ නිසා ආලෝකය ඇතිුනේ යමක් නිසා නම් ඒ කුමක්ද කියන එක දේවි. යම් විපාකෝ භවිෂ්‍යති. සත්‍යකතාව නම් ගම්සා. ඒ වෙන විපාකයේ නැත්නම් ලැබෙන ප්‍රතිඵලයේ සාක්ෂාත් කොටම කියන්නේ දැනගෙනම දැනගෙනම ගම්ස්ථාන යන්නේ. ඒක එතනින් පිටත්ව යන්නට කලින් මේ ආලෝකයේ පහළ වුණේ යමක් නිසා නම් ඒ කුමක් නිසාද මේ ආලෝකය